යථාර්ථවාදීව දකින්නට බුදුදහමින් අපට මඟ කියා දෙන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ අද දිනට નિયમિત සද්ධර්මානුශාසනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ. අද නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 12 බොජ්ජංග දේශනාව ඒ උදෙසා අද අප සිදු කළ ආරාධනය පිළිගෙන දෙපින්වත් පරිශ්‍රයට වැඩමවවදාල පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ප්‍රථමයෙන් ගෞරව නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ සැබැහැති දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ තවත් ඒගම පදිංචි ලීලාවතී මෙන්ඩිස් මහත්මිය ඇතුළු ඒ සැදැහැති ඥාති හිත මිත්‍රාදීන් විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්බමං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවනකාලෝ අං භදංතා ධම්මස්සවනකාලෝ අං භදංතා ධම්මස්සවනකාලෝ අං භදංතා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සංවරෝච පහනංච භාවනා අනුරක්කනා ඒතේ ප්‍රධානා චත්තාරෝ දේසිතා දිච්ච බන්දුනා ඒ විබික්ඛු විදාතාපි කයං දුක්ඛස්ස පාපුනේති සබ්බවිදි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා පෙළගස්සෙන ධර්ම දේශනා මාලාවයි ප්‍රායෝගිකව කළ යුතු දේ ගැන අපි සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ අද එහි වීර්ය බොජ්ජංග ධර්මයන්ට අනුව දේශනා කරන දේශනාවල් වල වීර්ය සම්බොජ්ජංගය පිළිබඳ කරන අවසන් කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව වීර්ය සම්බොජ්ජංගය දැන් අපි බොහෝ දේවල් වීර්ය ගැන සාකච්ඡා කළා වීර්ය උපදින්න හේතු වෙන කරුණු ඒ වගේම වීර්ය කියන චෛතසිකයේ හිතේ ඇති වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන අයුරු ඒකෙන් කරන කෘත්‍යයන් ඒක අපේ හිතට වැටෙන ආකාරය අපේ හිතට වීර්ය වීර්ය තියෙනවා නම් අපිට මෙහෙමයි දැනෙන්නේ කියලා. ඊළඟට අපි දින දෙකක් තිස්සේම සාකච්ඡා කරා වීර්යට හේතු වෙන සම්මත් ප්‍රධාන පච්චවෙක්කනතා කියන කොටසට අදාළව අපේ අපි අපි අපේ තමන්ගේ වීර්ය කොහොමද පිරික්සලා බලන්නේ කියලා. ඉතින් ඒ කෘත්‍ය වශයෙන් හතරක් වගේම මේකේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා ප්‍රධානංගයන් වශයෙන් ඉතින් ඒ පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපි කල යුතු දෙයක් ගැන තවත් සාකච්ඡා කළ යුතු තියෙන හින්දා වීර්යයෙන් කටයුතු කරනකොට වීර්යයෙන් කටයුතු කළ යුතු අරමුණ කළ යුතු ක්‍රියාවට නැංවිය යුතු දේ දැන් කසිබාරද්වාජ සූත්‍රයේදී විවිධ විදිහට සලකන්නේ හරක් හතර දෙනාට. නමුත් සිහිය සලකන්නේ කෙවිත කෙවිත තමයි මෙයාව සති මේ පාල පාචන. ඉතින් කෙවිත තමයි මේ මේ නගුල හරි පැත්තට හරවන මඟ පෙන්වීම. ඉතින් මේ විදිහට වීරිය විතරක් තිබ්බට මදි ඒ වීරියෙන් කටයුතු කරන්න ඕනේ කොයි අතටද කියලා අපි දැනගන්න ඕනේ මොකක් මොකක් කරෙන්නද කියලා. පැහැදිලිවම සිද්ධ විය යුත්තේ තියෙන කුසල් වර්ධනය කිරීමත් නැති කුසල් ඇති කර ගැනීමත් තියෙන අකුසල් දුරු කර ගැනීමත් නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගැනීමත් කියන එක. ඒක කෘත්‍යයන් වශයෙන් වගේම මෙහි ප්‍රධාන වශයෙන් පළවෙනි කාරණාව තමයි අපි හැම වෙලේම ඒ කියන්නේ හරියටම කොතෙන්ද මේක ක්‍රියාත්මක වෙන්න ඕන කියලා තේරුම් ගන්න ඕනේ. මොන වගේ වැඩක්ද මේකෙන් වෙන්න ඕන කියලා තේරුම් ගන්න ඕන හින්දා මේකේ පළවෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙන්නේ සංවර ප්‍රදානය. හැම වෙලෙම සංවර කරගත යුතු තියෙන මොනවාද සංවර කරගත යුත්තේ? චක්කුණං රූපං විස්සා. ඇහෙන් රූපයක් දැක මනිමිත්තක් ගාහි නිමිත්තක් ඒ ඒ දැක්ක නිමිත්ත ග්‍රහණය වෙන්නේ නැති වෙන විදිහට හේතු වෙන නිමිත්තක් ගාන නිමිත්තක් ගාහි හොති ඒක නෙවෙයි එහි කොටසක්වත් හරිද ඒකෙන් කොටසක්වත් තමන්ට ග්‍රහණය නොවන විදිහට නානු ව්‍යංජනග්‍රාහි මොනවද මේ ඇතුල් වෙන්නේ නැති වෙන්න ඕනේ ඒ විදිහට ග්‍රහණය වෙන්නේ නැති වෙන්න ඕනේ මොනවද ඇසෙන් රූපයක් දැක අල්ලා ගැනීමට හේතු වෙනවා එහෙම නැත්නම් මේක අසංවරව වාසය කිරීමෙන් යම්කිසි ලෝභයක් දේශයක් උපදින්න හේතු වෙනවා නම් ඇහැ අසංවරව වාසය කිරීමෙන් යම්කිසි ලෝභයක් කියන්නේ යම් අභිඥා දෝමනස ඒ ඇලීමක් ගැටීමක් ඇති වෙන්න යම් ඇහැ වෙනුවෙන් ඇහැ හින්දා ඇලීමක් ගැටීම ඇහෙන් රූපයක් දැකලා ඒක ග්‍රහණය වෙලා හරි ඒකේ කොටසක් ග්‍රහණය වෙලා හරි යම් ලෝභයක්, දේශයක් හෝ යම් පාපී අකුසල ධර්මයක් හටගන්න යමක් හේතු වෙනවා නම් අන්න ඒකෙන් වෙන් වෙලා වාසය කිරීමට කියනවා සංවර ප්‍රධානය කියලා. දැන් එහෙම වෙලා නැද්ද කියලා බලන්න පොඩ්ඩක්. ඔය ඇහෙන් විතරයි. ඊළඟට කනේ. නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් සහ මනසෙන්. මෙන්න මේ ඉන්ද්‍රියන් හය හේතු කොටගෙන ඒ ඉන්ද්‍රියන් හයෙන් යම් යම් අරමුණක් ග්‍රහණය වුණහම ඒ අරමුණින් යම් ලෝභයක්, දේශයක්, යම් පාපී අක්ෂර ධර්මයක් අපේ సంతානයේ උපදිනවා නම් අන්න එහෙම එහෙම උපදින්නේ නැති වෙන්න ඇහැ කන ආසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ප්‍රවේශමින් පරිහරණය කිරීම තමයි පළවෙනි සම්මප්‍රධානය වෙන්න ඕනේ. ඒකට කියනවා සංවර ප්‍රධානය කියලා. බලන්න ඒක කරන්න ඕනමද නැද්ද කියලා පොඩ්ඩක්. දැනට දුක් ඇති වෙනවා නම් අපි මේවා ගැන ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරලා තියෙනවා කලින් කීප වතාවක්ම. නමුත් මේ වෙලාවේ වීර්යය මූලික කරගෙනයි මේක කතා කරන්නේ. හරි එක එක වෙලාවට කතා කරන්නේ එක එක ඒවා මූලික කරගෙන. දැනට පීඩාවක් ඇති වෙනවා නම් මොනවා හරි දෙයක් හින්දා. හරි. අපි තුන යම් කිසි මිනිසෙක් හින්දා යම් පුද්ගලයෙක් හින්දා මට පීඩාවක් ඇති වෙනවා නම් පෙර ඒ පුද්ගලයා ගැන හොඳයි හුඟක් හොඳයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඇහෙන් දැකලා සතුටු වෙච්ච හින්දාද නැද්ද දැන් දුක් ඇති වෙන්නේ පුද්ගලයෙක් කියන්නේ දරුවෙක් කියලා ගන්නකො මේ දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත වෙලාවේ නම් නේද අම්මාගේ තාත්තාගේ සිතුවිලි වල මොනවද තියෙන්නේ සතුට වෙනවා මේ ලෝකයේ ඇහෙන් රූප දක කනෙන් ශබ්දසා නාසයෙන් ගන්ධ දිවෙන් රස ශරීරයෙන් පහස මනසින් ආදරය ආදී ධර්මයන් ලැබ ඒවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා තදින් අරගෙන තදින් එල්බගෙන තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් යම් කෙනෙක් ඒවා හොඳයි කියලා ඒවායින් සතුට වෙනවා නම් වහ කෑවා වාගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නේද ඊට පස්සේ ලෝකයේ තියෙන හැමදේම වෙනස් වෙන දේවල් අන්න මේ හිත ඒවා වෙනස් වුණත් නැතත් හ්ම් දැන් පෙනිපෙනී ඉන්නකොට යමෙක් පෙනිපෙනී ඉන්නකොට සතයි නම් එයා ගැන මම ගොඩාක් ප්‍රියයි නම් එයා මගේ ඇහි සීමාවෙන් අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? පේන්නේ නැති වෙලා වෙනකොට එයා මුකුත් වෙලා නැහැ. හරිද? එයාගේ ආදරේ වෙනස් වෙලත් නැහැ. එයා මොකුත් වෙනසක් නැහැ. නමුත් මේ පේන්න මින්න ඕනේ හැම වෙලේම. මොන කරදරයක්ද නේ? නේද? පේන්න නොහිටියොත් මේක පුච්චනවා. ඇතුළ පුච්චන මේ හැම වෙලෙම පේන්න දෙන්න ඕනේ. එහෙම පුළුවන් ජීවත් වෙන්න. බැ. එහෙනම් අනිත් එක බලන්නකො තියෙන මේ අනිත් පැත්තට තියෙන වැඩේ පේන්න දෙන්නකොට මොකද වෙන්නේ? ටික වෙලාවක. මේ පා වෙනවා. <laughs> පේන්න දෙන්නකොට පා වෙනවා. ආය ඕන වෙනව නැති වෙනකොට. ඉතින් මේ වගේ දෙපැත්තට පොලේ ගහනවා වගේ මේක. නේද? ගෙදර හිටියොත් මගේ හිටියොත් නුඹ නැසී ගෙදර ගියොත් අඹු නැසී වගේ තමයි කොහොමද නැහිනම් තමයි එකක් එකක් ඉවරයි නේද හිටියේ ඉඳලත් බැරි නැතුවත් බැරි එකක් ඉතින් මේ මේ වගේ ව්‍යාකූල තත්යකට අපේ හිතපත් වෙන්නේ මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරයේ අසංවර වාසය කිරීම හින්දා ආහාරයකුත් එහෙමයි නේද නිවෙන් ගන්න දේවල්. ඉතින් ඔය වගේ බලන්ද දැන් අපි ඊපෙරේද කතා කරා මේවා කොහොමද කියලා. ඇහෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අසා මේ විදිහට Tamanට ආසාවක් ඉපදිලා ශරීරයෙන් පහසක් ලබා දිවෙන් රසයක් ලබා නාසයෙන් ගන්ධයක් මනසෙන් ධර්මතාවයක් කියන දේවල් නැවත නැවත නැවත නැවත ලෝභ විදිහට උපදිනකොට හෝ දේශ විදිහට උපදිනකොට අර කලින් කිව්වා වගේ තමන්ගේ හිත ක්‍රියාත්මක භාවයට එනවාද වීරය විසින් මේක නොවිය යුක්තක් කියලා මේ හරියට අර බල පරාක්‍රමයේ යුක්තව ක්‍රියා කරන සතුරු නැසන මේ සෙබලෙක් වගේ අපි කතා කරේ නේද? නික්කමෝ පරක්කමෝ ආදි වශයෙන් කතා කරා නේද? මේ දැන් ඇහෙන් යමක් දැකීමේ ආසාව තියෙනවා නම් එහෙන් මෙහෙම ඒක ඒක දැකීම දැකලා ලෝභයක් උපදවාගෙන නැවත නැවත බලන් හිතනකොට නොබලා ඉන්නකොට දුක ඇති නැද්ද? ආන්ගේ දුක තරහාගෙන නොබලා ඉන්න ගතියක් එහෙම දැන් තියෙනවද දන්නේ නැහැ. ඒ බැලුවත් විනාශ වෙනවා කියලා දන්නවා. නොබලා ඉන්නකොට බරයිද නැද්ද? උස්සාහෝ උස්සෝහි කි කි කියලා සාකච්ඡා කරේ. නේද? මේවායින් අයින් වීමේ චන්දත අනික්කිත චන්දත අනික්කිත දුරතා කි කි වීර්ය ලක්ෂණ කතා කරා. දැන් අද මම හදන්නේ නේද? ඉන්ද්‍රිය සංවර කරගන්න ඔන්න ඒ වීරිය තමන්ගේ හිතේ යෙදෙනවාද කියලා බලන්න. ඉන්ද්‍රිය සංවර කරගන්න නේද? ඉන්ද්‍රිය අසංවරව වාසය කරන්නේ නැතුව සංවරව වාසය කරනකොට අපිට බරයි ඒක. හරි අමාරුයි, දුකයි. නේද? නමුත් ඒක නෝන නෝනෙන් නෝනින් යුතුව කරන්න ඕනේ. ඒ දුක් දරා ගන්න ඇයි? මං කිව්වා ලොකු බරක් දරාගෙන යම් දුරක් යනවා මෙන්න මෙතෙන්ට ගිහින් කියන්න මට තියෙන බරක්. මට ලොකු ගාම්බෑගයක් දීලා දෙනවා අන්න අතනින් ගිහින් තියන්න කියලා. දැන් මම දරාගෙන යනවා. ඇයි මම දන්නේ එතෙන්ට ගිහින් කතා කරනවා කියලා. නේද? එන්න එතෙන් යනකම් විතරයි මට අරගෙන යන්න තියෙන්නේ කියලා. ඒ වගේ මේ ඉන්ද්‍රිය අසංවර වාසය කරමින් අර දැන් අරගෙන යන්න තියෙන බෑගය බිම තිබ්බ ගමන් සපයි. හැබැයි ඉතින් වැඩේ වෙන්නේ වැඩේ වෙන්නේ නැහැ. නේද? එතකොට ඒ වගේ මේ වැඩේ වෙන්නේ නැහැ. එහෙම වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් වැඩේ වෙන තත්ත්වෙට මගේ හිත හැම වෙලේම පක් කරලා තියාගන්න ඕනේ. එතකොට මම දන්නවා දන්නවනම් මම ඇහැකරන ආසය අසංවරව පාවිච්චි කරපු හින්දා තමයි මට දුක් විඳින්න වෙලා තියෙන්නේ. මම මේවා කරන්නේ නැහැ. ඒ වුණාට මට දැනෙනවා තදින් බර දැනෙනවා, තදින් දුක දැනෙනවා නේද? ලොකු උත්සාහයක් ඕනේ මේකට හාත්පසින් උත්සාහයක් ඕනෑ එක එක ආකාරයට මේවා එනවා. නේද? ඒ එන ඒවායින් අයින් වෙන්න මගේ පැත්තෙන් අර වීරය යෙදුනද කියලා දැන් ඉතින් උසල බලන්න. ඒ වීරය යෙදෙනවද? යෙදෙනවද? නේද මම කිව්වා. යොදන්න කියලා මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. වීරය යොදන්න දෙන්න කියලා කියන්නේ නැහැ. මොකද යොදන්න යොදන්න කියලා කිව්වොත් එතන නේද යොදන කෙනෙක් කරනවා වාගේ වෙන්නේ. ඒක ඒකටමයි නෙවෙයි. නේද? නොතේ කරන්න බෑ. යොදනවා නෙවෙයි යෙදෙන විදිහට මගේ යෙදෙන විදිහට මගේ මනස සකස් කරගන්න ඕනේ. යෙදෙන විදිහට මගේ මනස සකස් කරගන්න ඕනේ. අද යෙදෙන්නේ නැත්නම් අර කාරණා 11 නැවත නැවත අපාය බයම හොඳට මෙනෙහි කරන්න ඕනේ. හරිද? අපාය බය හොඳට මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ හිතෙන් නැగిලා එන නේද පුංචි බුරුලක්වත් නැති අසිතීල පරක්කමතා ඒක අපි ඊයේ සාකච්ඡා කරා පුංචි බුරුලක්වත් දෙන්නේ නැහැ. අදට ඔන්නේ කාලා ඉන්නවත් තවන්නේ කමන්නේ. ආයෝක බැරි හෙට අනිද්දා දිහාට මේක පාලනය කරන්න බැරි අය කියලා කනවා. නේද? අදට බලලා ඉන්නවා. හ්ම්. තාම ඉතින් ඉතින් පොඩි ඉන්නේ නේද? හ්ම් ආදරය ඕනනේ මේ ළමයාට කියලා අවුරුදු 40 විතර පුතා ගැන එහෙම හිතන්නේ නේද? තව පොඩි ඉන්නේ ඉතින්. නේද? තාම තනියම මුකුත් කරගන්න බෑ. තාම පුරුදු වෙලා නැහැ. පුරුදු වෙනකොට බැරිය. නේද? තමන්ගේ මරණයට ඉස්සෙල්ලා මේ තියෙන බැඳීම් අයින් කරගන්න උත්සාහයක් එහෙම තියෙනවා දන්නේ නේද මේවත් මේවායින් විඳින පීඩාව දැනලා මම මේවායින් විඳින පීඩාව දැනලා මම මහා මහා උසස් තත්වයකට මගේ సంతානය සකස් කරගන්න ඕනේ කියලා තමන්ගේ පැත්තෙන් දැඩි මෙහෙයුමක් තියෙන්න ඕනේ දැඩි මෙහෙයුමක් තියෙන්න ඕනේ අන්න ඒ මෙහෙයුම නැත්තම් අපි හැමදාම දුක් විඳිනවා හරිද අන්න ඒකින්ද ඉන්ද්‍රිය අසංවර වාසය කර නැත්තෝ ඒ අසංවර ස්වභාවයෙන් අත මිදලා ඉන්ද්‍රිය සංවර වාසය කරන මාත්‍රයක්වත් ග්‍රහණය වෙන්න නොදී. ඇහෙන් යමක් බව දුකක් උපදිනවා නම් තරහක් උපදිනවා නම් හරිද? පාපී අකුසල ධර්මයක් උපදින්න හේතු වෙන දෙයක් නම් මේ ඇහෙන් දැක්කේ කනෙන් ඇසුවේ ආන් ඒවා හින්දා ඒන්න ඒක නොවී තියෙන විදිහට ඇහ සංවර කරගන්න ඕනේ. හරි. ඉතින් මේක කරගත යුතු තියෙන මේක කෙරෙන දත්තට හිතපත් කරගන්න ඕනේ මේ තැන්වලදී මම දැනුත් කියන්නේ මේ තැන්වලදී මේක සිද්ධ වෙනවද කියලා විමසලා බලන්න. මේක මේක සිද්ධ වෙන දැනට මගේ సంతානයේ සිද්ධ වෙනවද? කොහොමද මම කියන්නේ නේද වීරය ඉවර වෙනකන් දැන් අන්තිම දවසේ උදාහරණයක් කියලා කියන්නද වීරය නොයදෙන සිත පැටි ගුලිය වාගේ වීරය යෙදෙන සිත රබර් බෝලේ වාගේ පැටි ගුලිය බිම ගැහුවාද එතනම හිටියා නේද? රබර් බෝලේ බිම ගැහුවාද ඒකෙන්ම උඩ යනවා. වදින තැන හිටින්නේ නැහැ. දැන් ඉන්ද්‍රිය සංවරයට මේක සම්බන්ධ කරගමු. මම ඉතින් වඩ පිට බල බල ඉන්නවා. හරිද? එනෝ දයිතු මට මෙහෙම බලලා මෙහෙම අහක බලා ගන්න පුළුවන්. ඉතින් ඕන වෙලාවක අනිත් පැත්ත හරවන්න පුළුවන්. තමයි එකපාරටම චක්කුණා රූපං දිසා දැන් දැක්ක රූපයක්. ලෝභයක් ඉපදුනා. දැන් මොකද වෙන්නේ? මැටි ගුලිය පොලේ ගහනවා වගේ. වැටිගලේ පොලේ එහෙම මොකද? එතනම හිටිනවා. දැන් ලෝභයේ උපදිච්ච රූපේ දිහා ආ දැන් ගලවන්න බැරි වෙන්නේ මේ අහුවෙලා. නේද? හ්ම් නැත්තම් මොකද වෙන්නේ? මෙහෙම බැලුවද නේද? බෙල්ල දෙනවා වැඩේ. මොකද්ද බෙල්ල දෙන වැඩේ? බෙල්ල දෙන්නේ නැහැ මේ පැත්තට ගන්න බෙල්ල. මොකද කරන්නේ? ආපහු හරවනවා මෙහාට. ඉතින් වැඩේ මොකද්ද? ඔව්. නේද? හැම වෙලේම බල බල බල බල ඉන්න හැම වෙලේම මේ පැත්ත බලන හැම වෙලේම මේ පැත්ත බලන බල බල බල බල ඇයි ඒ? හිතේ සතුට ඇති කරගන්න ලෝභය ඇති වෙනවා. ලෝභයත් එක්ක සතුට ඇති වෙනවා. අන්න ඒක තමයි උගුලේ වැඩෙනවා කියලා කියන්නේ. එහෙම තමයි අපි හිත නරක කරගත්තේ අපි. දැන් හරිනේ. නේද? ඇහැ කන නාසය දිව ශරීරය විතරක් නෙවෙයි ඊට පස්සේ මොකද වෙන්නේ පරණ එව්වා මතක් කර කර මතක් කර කර මතක් කර කර පුටුවක් උඩලා ඉඳගෙන තනියම හිනා වෙනවා තනියම තරහ යනවා නේද තරහ වැඩි වෙන ආකාරයේ මෙනෙහි කිරීම දුක් වැඩි වෙන ආකාරයේ මෙනෙහි කිරීම. ඉතින් මේ විදිහට මෙනෙහි කර කර පිටත් මේ අන්න ඒ මනස අසංවරව වාසය කිරීමෙන් අන්තිමට වෙන්නේ ලොකු දුකකට පත් වෙන එකයි. ඉතින් එහෙමනම් මේ ඇහැට රූපයක් දැක කනට ශබ්දයක් ඇහිලා මනාපයක් අමනාපයක් ලෝභයක් ද්වේෂයක් ඇලීමක් ගැටීමක් උපදිනකොට රබර් බෝලේ පොළේ ගහවා වගේ වෙන්න ඕනේ. ඒකෙන්ම ඉක්මනට හිත අයින් කෙරෙන මට්ටමට තමන්ගේ වීරිය ක්‍රියාත්මක භාවයට එන විදිහට හදන්න ඕනේ. හරිද? කොහොමද දන්නේ දැනට මැටිද රබර්ද? මැටිද රබර්ද දන්නේ දැන්. ඇහෙන් රූපයක් දැක්කහම මැටිද රබර්ද කියලා බලන්න. එහෙනම් මම්මගේ හිත සකස් කරලා නෑ කියලා මේ බුද්ධෝත්පාද කාලය මේක කොච්චර වටින කාලයක්ද මේ කාලේදී මම මගේ හිත සකස් කරේ නෑ කියලා වීරය පැත්තෙන් ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙනවද? ඉන්ද්‍රිය සංවරයට අවශ්‍ය කරන වීරය තියෙනවා. ඉතින් හුඟක් අය කියන්නේ හුඟක් අය මේකට සාධාරණ කතාවක් කියනවා. මම කොහොමද අපහම කරන්නේ නේද නෑ නේද? ඉතින් ඒ ඔක්කොම මොකද කල් දාන්නේ ඔක්කොම මොකද වීරය දෙන්නේ? නැතිනම් මේක තේරුම බලන්න පිටින් කියන එකද? හැමදේම පටල ගන්න එපා. මේවා කියනකොට ඔක්කොම කියන්නේ එහෙම කොහොමද හාමුදුරුවෝ කියන්නේ? අපි කොහොමද දරුවන්ගේ කටයුතු කරන්නේ නැතුව ඉන්නේ? උතන මං කියවල බලන්න නැතුව ඉන්න කියලා. නෑ කියේ මොකද්ද? ලෝභයක්, දේශයක්, ඒ පාපී අකුසල ධර්මයක් ඇති නොවන විදිහට හිත සකස් කරගන්න කියලා නේ කියන්නේ. ඒකටයි වීරිය ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇස් පියාගෙන ඉන්න කියලා දේශනා කරන වැඩන්නේ ඇස් පියාගත්තට. මොකද මනස ඒකට යොදනවා නම්. හ්ම් ඉතින් ඒකට හිත සකස් කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ධර්මයේ තියෙනවා. ඒ ඒක ඒක ඇති කරගන්න තමයි වීර්ය ඕන වෙන්නේ. ඉතින් ඒක තමයි කිව්වේ කලින්ම ආනිසංස දස්සාවිතා අපාය බය පච්චවිකන්තා ආදී වශයෙන් කිව්වේ. හරිද? ඒ හැපැත්තෙන්. දැන් ඊළඟට මොකද වෙන්නේ? අපේ මනස ගන්න පොඩ්ඩක් නේද? ඊළඟ ප්‍රහාණයට කියනවා ඔකට අපි කිව්වා සංවර සංවර ප්‍රධානය කියලා. ඊළඟ එක තමයි පහන ප්‍රධානය. දැන් යම් අකුසල ධර්මයක් ඉපදලා පින්නත් නේ ඒ කියන්නේ අපි බලන්න දැන් ඇහි සීමාව ඉක්මවා ගියා කියනකොට ඇහ සංවර කරගන්න බැරි වුණා. එහෙම හිතමු අපි. දැන් යම් කිසි රූපයකට මගේ හිත ගියා. හරි. හිත ගියාට පස්සේ අපි මොකද කරන්නේ? උප්පන්නං කාම විතක්කං දැන් කාම විතර්කයක් ඉපදෙනවා විතර්ක පහල කරනවා අපේ මේ හිත හැම වෙලෙම හිතනවා නැවත බලන්නේ කොහොමද කියලා හරියට දුන්නකින් පිටවෙච්ච ඊතලයක ගමනය කොයි පැත්තටද විද්ද පැත්තට කෙලවර දක්වාම විසීලා යනවා වගේ මේ විතර්ක කියන චෛතසිකේ වැඩේම නැවතේ අරමුණ ළඟා කර ගන්න තුරු නැවත හිතන එක ගැන ඒක අපි දැකලා යම් කිසි ආසාවක් ඉපදුනා නම් රූපයක් කෙරෙහි හැම වෙලේම මොකද කරන්නේ? ආන් අරගෙන මෙනෙහි කරන්න පටන් ගන්න දැන්. නේද? ඊළඟ දවසේ දකින්නේ කොහෙදද කොහොමද? අද ඒ වගේ දැන් කාය වගේම තමයි දේශයක් ඇති වුනහම. හරි දැන් දේශයක් ඇති වෙලා තියෙන බෑ ව්‍යාපාද විතරක පහළ වෙලා. දැන් මොකද? හම් හම්බෙන්නේ හන්දාවට. නේද? කියන්නම්කෝ මම හොඳ ටිකක් අහවල් අනුපද කියන්නම්කෝ. නේද? ආම් බලන්න ඒවට කියනවා ව්‍යාපාද ඒක ඒ විතරක් එතකොට හිතනවා මම මෙහෙම කිව්වම මට මෙහෙම කියයි. එහෙම කිව්වම මම මෙහෙමයි කියන්නේ. කිය කිය නේද? සූදානම් කරගන්න ඔය විදිහට කරනවද නැද්ද හිතේ? ආන්න හරි ඒකට කියනවා විතර්ක පහල කරනවා කියලා. හරිද? ඒ කියන්නේ අපේ හිතේ විතර්ක ඉපදිලා. උප්පන්නං කාම විතක්කං ආදි වාසයේති පජහත විනෝදේ තිවන්ති කරවත යන බවං කමෙත උප්පන්නං ව්‍යාපාද විතක්කං ආදි වාසයේති පජහත විනෝදේති යන්ති කරෝපි අන බවං ගමති ආය නොෙන්නම නැති කරලා දානවා. ආය නොඑන්නම නැති කරලා දානවා. හරි. එතකොට එන්න දෙන්න නැතුව නවත්තනවා. ආය එන්න දෙන්න නැතුව නවත්තනවා. මේ විදිහට ප්‍රහාණය කරලා දැමීම පිළිබඳ වීරයක් තමන්ගේ හිතේ තියෙන්න ඕන. ඇතුළට ආවොත් අයින් කරලා ඇතුළට එන්න දෙන්නේ නැතුව අයින් කරනවා. හරිද? ඒ වගේම ඒ කියන්නේ අර සංවර ප්‍රධානයම ඇතුළට එන්න දෙන්නේ නැතුව අයින් කරනවා කියන්නේ. නාදි වාසයේදී. එන්න දෙන්නේ නැහැ. එන්න දෙන්නේ නැතුව අයින් කරනවා. එනට ආවොත් ආවොත් ආයේ ඒක හරියට කොයි වගේද මම එදා අර ප්‍රධාන සංඥාව කියලා දෙන්නෙත් කියලා දුන්නා. දැන් මේ බලන්න පින්නත් මේ ඉදිකුඹ කටක් යනවා අපේ කකුලේ. ඇනිච්ච වෙලාවෙන් අපේ අදහස් මොකද්ද? ගලවන්නමයි. ඇයි ඒ? හරි දෙන හින්දා. කකුල හිරවැටලා තිබ්බනම්. ආ එහෙනම් ගලවන්න ඕනව නැහැ. ඒ වගේ සමහර ඇත්තන්ට අකුසලයේ ඇවුනට හිතෙන්නේ නැහැ. සමහර ඇත්තන්ට අලුතෙන් දෙයක් තමගේ ජීවිතයට එකතු කරගත්තට රිදෙන්නේ නැහැ. ඇයි බය නැහැ. අපායේ බය මෙනෙහි කරලා නැහැ. මේ ඇති වෙන බැඳීම් තමන්ට සංසාර ජීවිතේ ගොඩාක් දුක් විඳගෙන නැවත නැවත නැවත නැවත ගොඩාක් දුක් විඳගෙන යන්න වෙනවා කියලා පිටත් මේ ඉවරක් නැති ගමනක් තිරසංගත වෙලා උපදින්න වෙනවා අවකුසක පිළිසඳ ගන්න වෙනවා මේ වගේ දේවල් ඔච්චර දුකක් වෙනින්ද සිද්ධ වෙන්නේ මේ ඉන්නේ රූප දැකලා ඇති කරගන්න බැඳීමෙන් නේද? හරිද? ශබ්දහය ඇති කරගන්න බැඳීම් ගන්ධ රස ස්පර්ශයන් එක්ක ඇති කරගන්න බැඳීමෙන් තමයි මේ ඔක්කොම දිග ගමන යන්න වෙන්නේ. අන්න ඒ තණ්හාව නැවත දැකීමේ, නැවත ඇසීමේ, නැවත විඳීමේ, නැවත ආග්‍රහණය කිරීමේ, නැවත පහස ලැබීමේ නැවත ආදරය ආදී විදීමේ පුදුමාකාර තණ්හාවක් දැනෙනවා මම එහෙම කියද තණ්හාව කියන්නේ මොකද්ද කියලා. මේ දැන් මේ මහත් දැනෙනවා මේ තණ්හාව මෙන්න මට මට නැවත නැවත මේ මේ විදීමේ අවශ්‍යතාවය තියෙනවා එකම දේ අන්න ඒ ගමන යන්න මට සිද්ධ වෙනවා මේ තණ්හාව එන්න එන්න මේ බැඳීම ඇති වෙන්න ඇති වෙන්න වැඩි වෙනවා කියලා. ඒක තියෙන භයානකම දැනෙච්ච අයට නොවිය යුත්තක් වෙන්න පටන් ගන්නවා. අපේ ගෙදර මං කියනවා අහවල්ලා පදිංචිලේ නේ කොහොඳ නැහැ. මං අපේ ගෙදර කට්ටියට කියනවා අපේ ගෙදර කවුරු හරි අපේ දරුවා හරිද වෙනත් ටිකක් අපි නරකයි කියලා හිතන යාළුවෙක් ඉන්නවා යාට. එයා ගෙදර එක්කන් එන්න හදනවා. හරි. අම්මා තාත්තා හැම වෙලේම මොකද කියන්නේ? එයාව නම් මෙහෙ ගෙන්න එපා. මෙයා හොඳ නෑ කියනවා. හැබැයි මේ කියන දේ අහන්න තු එකන් ආවා කියලා දවුණා, තැවිලි දැන් ඉන්නවා කියලා දවුණා. මොකද හිතෙන්නේ හිතට? නොවිය යුත්තක් වුණා කියලා හිතනවා. නේද? අන්න ඒ වගේ නොවිය යුත්තක් වුණා. මොකද්ද නොවිය යුත්ත? මට මෙන්න මේ දේ පිළිබඳව දැන් විතර්ක පහළ වෙන ස්වභාවයක් ආවා කියලා දැනෙනකොට අන්න බලන්න ඒක ප්‍රහාණය කරලා ඉවර කරලා දාන්න ඕනේ. හරි එළුවලම දාන්න ඕනේ. ආය දැන් මේ ඇතුළට ආවන යම්කිසි රූපයක් ආවනම් ඒ රූපේ ලස්සනයි සුවය සුන්දරයි මధుරයි කියලා විතර්ක පහළ වෙන්න පටන් ගන්න දැන් මගේ හිතේ. හරිද? මට පේන්න ඕනේ අන්න අර සතුරා තමන්ගේ කෙලෙස් සිඳ බෙදලා දානවා සතුරා සෙබලා තමන්ගේ සතුරු හමුදාව සුන්දරද දානවා මහා පරාක්‍රමයෙන් බලපෑක්‍රමයෙන් අයින් කරනවා වාගේ තමන් අර පුරුදු කරගත්ත අසුබයෙන් පුරුදු කරගත්ත විදර්ශනාවෙන් මොකද කරන්න ඕනේ මේකේ අගමුල නැති වෙනකම්ම කපලා දාන්න ඕනේ. ඒක කපලා දානකම් මේක අයින් කර ගන්න කම්ම නොයවසිලිවත්ව නේද ක්‍රියාත්මක වෙන්න ඕනේ වීරිය. නේද? හරි ඊළඟට ඒ රැකගත්ත රැකගන්න රැක ගන්න ඕන. අපි ඒක දුර දුර අනික්කිත දුරතාව කියලා කිව්වා. අනික්කිත ඡන්දතාව කියලා කිව්වා. හ්ම් එතකොට අසීල පරක්‍රමතාව කියලා කිව්වා. හ්ම් ඒ සීල ස්තම්භයක් වගේ මම කිව්වේ මතකද? වීර්යයක ලක්ෂණයක් තමයි අර මොකද්ද ගල් කුණක් වගේ. හෙල්ලෙන්න තුින්න පුළුවන්කම තියෙන්න ඕන. හරිද? එතකොට ඒ විදිහට ඊයේ අපි සාකච්ඡා කරපු විදිහට මේ ප්‍රහාණය පිළිබඳ තමන්ගේ අතුලාන්තයේ මේක අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න කියලා දැනට එනවද දන්නේ නැහැ. නේද දැනට එහෙම එනවද? එන්නේ නැත්නම් ඒක මගේ වැරද්දක්ද? මට කියන්න පුළුවන් මේ ඒ විදිහට කරගන්න කියලා. අපි අපි හිතදියා හොඳට බලලම කතා කරමු, කෙලින්ම කතා කරමු. නේද? ඊට පස්සේ ඇහෙන් රූපයක් දැකලා මනාපයක් ඉපදුනොත් හරිද වීරයෙන්ම කටයුතු කරලා ඒක අයින් කරන්නම කටයුතු කරන්න කියලා මං කියනවා. ආ කියන්න පුළුවන්. මං කියනවා ආය ඇහෙන් රූපයක් දැක ඇහි සීමාව ඉක්මවා ඇතුලේ රැඳිලා ගෙදර ගියාම කාම විතරක හරි ව්‍යාපාද විතරක හරි එනවනම් හරිද මං කියනවා ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න තමන් දන්න හැමදේම දාලා ඒක සම්පූර්ණයෙන් අයින් කරන්නම වැඩ කරන්න ඕනේ කියලා හා හොඳයි අපේ හැමදෙන්නේ අපි එහෙමම කරන්නම් කියලා කියන්න පුළුවන්ද කියන්න පුළුවන්ද බෑ නේද ඒ මටකවත් නෑ මේ කියපු එක ඒකක් රස තියෙන ඕක කරනවා කියලා නේද කරනවා තියා අර සෙල්ලම් ගොඩට වැටුනහම නේද? සෙල්ලම් ගෙදරට ගියාම ඉතින් කෝප්පිට්ටු හදන්න බෑ. නේද? ගෝණික් කොනලවන්නත් බෑ. ඉතින් රකෝ මම දකිනවා. එහෙනම් කරන්න කියලා නෙවෙයි මම කියන්නේ හැම වෙලේම පින්නත් නේ. ඒක කෙරෙන විදිහට තමන්ගේ సంతානය సంతානය සකස් කරන්න. හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණාව. ඕක කෙරෙන විදිහට මගේ මනස සකස් කරන්න. ඒකට තමයි අර කාරණා 11ක් කිව්වේ. හරිද? ඒකට තමයි කාරණා 11ක් කිව්වේ. හොන්තට අපාය ගැන දැනනවා නම් හරිද? හොන්තට හොන්තට මේකේ තියෙන ආනිසංස තේරෙනවා නම් ශාස්ත්‍රෝයාගයේ තියෙන වටිනාකම තේරෙනවා නම් ලැබිලා තියෙන දායාදයේ තියෙන වටිනාකම තමන්ගේ හිතට හැම වෙලේම මතක් වෙනවා නම් මේ අවස්ථාව මා තව මොහොතකින් ගිහිලා යන්න පුළුවන් තව මහතකින් ගිහිලා යන්න පුළුවන්. දැන් මේ බණ කියන ගමන් ඔන්න මට කැස්සක් එනවා. හරිද? කැස්සක් එක දිගට කැස්සක් එනවා කියලා හිතන්න. මේ මේක වුණත් එහෙම පුදුම වෙන්න දෙයක් කියන්නේ බණ කියන ගමන් දැන් කස් කස් කාලා කැස්සක් එනවා. ඒක පාටම වතුර බොන්න ඕන කියනවා. හිර වෙනවා. හරිද? කැස්ස අඩු වෙන්නේ නැහැ. ඒක පාටම ඇඟ ඇත්තලා කට ඇරිලා හරිද? නිකන් ගහනවා වගේ වෙනවා. වැලිප්පුවක් වගේ වෙනවා. මේ තුන්ව කරන්නේ. නේද? එතකොට බෙල්ල කඩා වැටෙනවා. ඉවර වෙනවා. <laughs> එච්චර කෙටියෙන් ඉවර වෙන්න තියෙන කන්ද නැද්ද මේක? එච්චරම කෙටියෙන් ඉවර වෙන්න තියෙන එකක් මේක. එහෙනම් අපි ඉන්නේ හරියට නිකන් අර නේද? වෙට්ටු දදා ඉන්නවා වගේ. බේරි බේරි බේරි බේරි කොහොම හරි ඉන්න තව මොහොතක් ඉන්නද කියලා කියන්න බෑ. එහෙනම් එන්නේ වෙනකොට ඔය කියන බැඳීම් මේකෙන් අයින් කරගෙන තිබුණ නැත්නම් ආය ප්‍රසාර තැනක ලාගෙනවා. සෝවන් වෙලා තිබුණ නැත්නම් තීසංගත ජීවිතවල ප්‍රේත භූත අසුර කියන තැන්වල නියත මිත්‍යා දෘෂ්ටිවල නේද ලාගෙනවා. ඉතින් අන්න එහෙම මේක ප්‍රහාණය කිරීම පිළිබඳව තමන්ට ලොකු අදහසක් එන විදිහට ඒ වීර්ය වීර්ය යෙදෙන විදිහට මගේ මනස සකස් කරන්න ඕනේ. ඒකට අර කියන දේවල් මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර හදා ගන්න ඕනේ. ඊළඟට ගොඩ ගහනවා සමහර දේවල් බලන්න පින්නත් මේ නාදි වාසයේති පජහත විනෝදයේති කියලා මම ගොඩ ගහනවා. ගොඩ ගැහෙන කෙලස් ධර්මයන් තියෙනවා. අන්න ඒ ගොඩ ගැහෙන ඒවා හරියට නිකන් අර පිළිකා සෛලයක් වැවෙනවා වගේ අපේ තුල තරහ තියෙනවා නම් පොඩ්ඩක් හරි ඇතුළට ඇනිලා. නේද සමහර ඒවා තියෙනවා. මාත්‍රයක්වත් තියාගන්න හොඳ නැහැ. තියාගත්තොත් මොකද වෙන්නේ? කොයි වෙලාවෙ හරි මේක නේද? මේක වැඩි වෙලා වැඩි වෙලා තරහ කියන එක ඇති වෙන ස්වභාවය තියෙනවා නම් මම මේක පැහැදිලි කරා තරහ තියෙන එක ඇති වෙන ස්වභාවය තියෙනවා නම් පින්නත් මොකද වෙන්නේ? අන්න ඒ කවදා හරි දවසක ඒක වර්ධනය වෙලා තමන්ගේ අම්මා තාත්තා බව එක භවයකදී ඒක වැඩිලා වැඩිලා වැඩිලා කොයිලාපයි තමන්ගේ අම්මා තාත්තා බව ඝාතනය කරන මට්ටමකට අපේ මනසකාරය සකස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඒ කියන්නේ මං අපායේ යන ස්වභාව කොටත් එක්ක සෝවාන් පුද්ගලයාට විතරයි එහෙම කියන්න බැරි. මං අපායේ නොවන ස්වභාව කොටත් එක්ක කියලා එතුමාට කියන්න පුළුවන්. නේද? එහෙනම් මාව මම මහා ව්‍යසනකාරී තත්වයකට මහා දුක්ඛිත තත්වයකට පත් වෙන භයානක තැනකයි ඉන්නේ. ලිස්සන තැනක ඉන්නේ. අපායට ලිස්සලා වැඩෙන්න පුළුවන් තැනක ඉන්නේ කියලා මේවා වහා ප්‍රහාණය කරගන්න ඕනේ කියලා ප්‍රහාණය කියන එක සිද්ධ කර කෙරෙන ස්වභාවයට වීරයෙන් ඒකට දායකත්ව ලැබෙන ස්වභාවයට අපි ඒක පත් කරගෙන පත් කරගෙන තියාගන්න ඕනේ පින්වත්නි. එතකොට මේකේ ගොඩ ගැහෙන කෙලෙස් අයින් කරගන්න. එකතු වෙන කෙලෙස් නේද? නැවත නැවත අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නැවත නැවත සකස් වෙන කෙලෙස් ධර්මයන් නේද? ඒක නෑ නෑ වගේ හොඳ දවස් තුල එකපාරටම ආවතු වෙනවා. ආය නෑ වගේ තුල ආපහුතු වෙනවා. අන්න ඒ தත්ත්වයේ තියෙන කෙලෙස් ධර්මයන් ඒ වගේ යටපත් වෙවි නැති වෙවි නැති වෙවි නැවත සට ගන්න ස්වභාවයට නැතුව ආය නොයන තත්යකටම පත් කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. එහෙනම් මොකක්ද ඒකට තියෙන උදාහරණ ධර්මයේ අර ගොවිත් ගොවිපලක් කරන කෙනෙක් ඒ ගොවිපලට හානි කරන හරක් එනවා. එහෙනම් මොකද කියන්නේ කෙවිතක් අරන් මේ හරක් එලවනවා. එලවලා ඈතට එලවලා කෙවිත විසි කරනවාද? ඒ කෙවිත විසි කරන්නේ නැත්තේ. ආයෙනවා මේ හරක්. එනකොට එලවන්න ඕනේ. එනකොට එලවන්න ඕනේ. ඉතින් එයාගේ හිත බරෙන් දහස් වෙලාද? නෑ. කෙවිත පියාගෙන මුර කරන්න ඕනේ. කවුරුහරි කියනවා අහවල් කන්දෙන් එහාට ඔය සතුටු ටික පෙන්නුවොත් ආයෙ එන්නේ නැහැ කියලා. මෙයා බත් මොකුත් බඳගෙන මේ කෙවිතවල් දෙක තුනක් අරගෙන එදා උදේ ඉඳන් ලෑස්තිලා එක දවසක යනවා කන්දෙන් එහා පැත්තට තල්ලු කරලා යනවා කට්ටිය. ආන් එනකොට කොහම වෙයිද? උඩ පැන පැන ඒ කෙවිත විසි කරලා ඉන්නේ දැන්. නේද? ඇයි? ආයේ එන්නේ නැහැ ආයේ එන්නේ නැහැ. ආන් ඒ විදිහට අපිට ප්‍රත්‍යක්ෂ දැනගන්න ඕනේ අපේ කෙලස් ප්‍රහාණය වෙන්න ඕනේ අන්න එහෙම එන්නේ නැති තත්ත්වයට. ආය එන්නේ නැති තත්ත්වයට ප්‍රහාණය වුණා කියලා තමන්ට දැනෙන්න ඕනේ. ආන්ගේ සඳහා අන්තිම මොහොත දක්වාම ක්‍රියාත්මක වෙන වීර්ය තියෙන්න ඕනේ. පටන් ගත්ත වීර්යයක් තියෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන වීර්යයක් තියෙන්න ඕනේ. අවසන් කිරීම වීර්යයක් තියෙන්න ඕනේ. ඒ විදිහට ආරම්භක ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු ආදී වශයෙන් මේ විදිහේ තියෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම කියන කාරණා ඔක්කොම කොහෙටද? තමන්ගේ හිතේ උපදිනා වූ විවිධ චෛතසික ප්‍රබල කර ගැනීම සඳහා. මේක කවදා හදව කන්දෙන් එහා පැත්තට තල්ලු කරන අවස්ථාව එන්නේ මේ වීර්ය වීර්ය බොජ්ජංගය සම්මා වායාමය මාර්ගාංගය බවට පත් වෙන කම්ම වර්ධනය වෙච්ච දවසටයි. ඒකද ප්‍රහාණය සඳහා මගේ පැත්තෙන් අර අපි කතා කරපු ආකාරයට නික්කමෝ පරක්කමෝ උයාමෝ උස්සාමෝ උස්සෝලි මේ විදිහට කතා කරපු විදිහට ඒ වීර්යය යෙදෙනවද කියලා ප්‍රහාණය සඳහා මගේ මම මම මේක ප්‍රහාණය කිරීම සඳහා යෙදෙනවද කියලා විමසලා බලන්න යෙදෙන්නේ නැත්නම් ඒක යෙදෙන විදිහට හදා ගන්න ඕනේ. යෙදෙන විදිහට හදා ගන්න ඕනේ. යෙදෙන විදිහට හදා ගන්න ඕනේ කියන එක මතක තියා ගන්න ඕනේ හැම වෙලෙම. හොඳයි. ඊළඟට කියන්නේ භාවනා ප්‍රධානය කියලා. දැන් පළවෙනි එක සංවර ප්‍රධානය, දෙවෙනි එක පහන ප්‍රධානය, ඊළඟ එක භාවනා ප්‍රධානය කියන භාවනා ප්‍රධානය කියන්නේ ඔන්නේ කියන මාර්ගාංග දක්වා මේවා බොජ්ජංග දක්වා වර්ධනය කර ගැනීම වීර්ය විතරක් නෙවෙයි ඒ අවශ්‍ය කරන අවබෝධයට අවශ්‍ය කරන අංගයන් විවේක නිසිතං විරෝධ නිසිතං විරාග නිසිතං විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමයෙන් කියන ආකාරයට මේ වීර්ය මේ සිහිය මේ මේ නුවණ මේ ප්‍රීතිය ආදි වශයෙන් මේ බෝධි අංගයන් මාර්ග මාර්ගංග මාර්ග අවස්ථාව දක්වා භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් කර ගැනීම තමයි භාවනා ප්‍රධානය කියලා කියන්නේ. ඒ කියන්නේ කුසලයේ වර්ධනය කරලා කරලා කරලා කරලා කරලා කරලා තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන විදිහට හදා ගන්නවා. තා ප්‍රබල හදා ගන්න. කිසිම තරහකට එන්න දෙන්නේ නැති වෙන මෛත්‍රිය හදා ගන්න ඕනේ. හරිද? කිසිම කාමච්ඡන්දයකට ඉඩ දෙන්නේ නැති වෙන්න නෙක්කම්ම සිතුවිල්ල ප්‍රබල කරගන්න ඕනේ. හරිද? ඒ ප්‍රබල කරගන්නකොට මෛත්‍රියට කියනවා අප්පනා ව්‍යප්පනා චේතස අභිනිරෝපණා කියලා අප්පනා යප්පනා චේතස අභිනිරෝපණා කියලා කියනවා මෛත්‍රියට එතකොට. හරිද? ඉතින් ඒ වගේ ඒක ඉහළම තලයක ඉහළම ප්‍රබල තලයකට පත් කරගන්න ඕනේ. එතකොට ඒක තමයි භාවනාවෙන් පරිපූර්ණත්වයට යනවා කියලා කියන්නේ. භාවනාවෙන් පරිපූර්ණ කරගන්න ඕනේ ඒක. මේ සඳහා කොහොමද දන්නේ නේද හැම හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන කුසලයක් තියෙනවද නැද්ද? ඔය දෙකම හැදෙන්නේ කොහොමද? අපේ సంతානේ. තරහත් හැදෙනවා, මෛත්‍රියත් හැදෙනවා. හරි ඊර්ෂියාවත් හැදෙනවා, මුලිතාවත් හැදෙනවා. නේද? එතකොට කෙනෙකුට ව්‍යාපාරයක් හැදෙනවා, මේ කෙනෙකුට කරදර කරන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. නෑ. කෙනෙක්ගේ දියුණුවේ ඊර්ෂ්‍යාවක් තියෙනවා, මුලිතාවක් තියෙනවා. නේද? කෙනෙකුට කරදර වීම හොඳයි කියලා අදහස් වෙනවා තියෙනවද දන්නේ කෙනෙකුට රිදෙන එක හොඳයි කියලා අදහස් වෙනවා තියෙනවද දන්නේ අපේ හාමුදුරන්ට වෙන්නේ අපිට නෑ නේද අත්කඩේවා කකුල්කඩේවා බෙල්ලකඩේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවද දන්නේ මේ මේ බලන්න අපි ටිකක් තරහින් ඉන්න කෙනෙක් ඉන්නවා. ටික වැඩිපුර තරහින් ඉන්න කෙනෙක් ඉන්නවා කියන්නේ උදේ මාරංචන බයිසිකලෙන් වැටලා අතක් කැඩලා කියලා. මොකද කියන්නේ? නේද? ඔකට කියන හොඳ වචනේ මොකද්ද? එකක් නෙවෙයි දෙකම කැඩෙන්න තිබ්බේ. එහෙනම් ප්‍රාර්ථනාව තියෙනවා. තරහ තියෙනවනේ ඒක තියෙනවා. තරහත් එක තියෙන බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා. කායික දුක් මානසික දුක් ඇති වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා පින්නත්. ඒක තමයි හැටි. හරිද? එහෙනම් ඒක එන්න දෙන්නේ නැතුව ඒ වෙනුවට එද කරුණාව කිසි කෙනෙකුට මේ ලෝකේ මේ ලෝකේ කිසිවෙකුට දුකක් ඇති නොවේවා කියලා ඇතුළෙන්ම එන ප්‍රබල කරුණාවක් තියෙනවා. ඒක හරිය ප්‍රබල වෙන්න ඕනේ. නැත්නම් ඉස්මතු වෙන්නේ අනිත් පැත්ත. හරිද? ඒ තමයි භාවනාවෙන් පරිපූර්ණයටපත් කරගන්නවා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි දැනගන්න ඕනේ තමන්ගේ හිතේ උපදිනා වූ කුසල හැඟීම අති ප්‍රබල කරගන්න. නිත්‍ය හැඟීම ප්‍රබල කරගන්න අනිත්‍ය හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. එතකොට නිත්‍ය හැඟීම යට වෙනවා. ආත්ම හැඟීම යට කරගන්න නම් අනාත්ම හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. සැප හැඟීම යට කරගන්න නම් දුක් හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. මේක සුවයි සුන්දරයි මధుරයි වශයෙන් ගන්න මේ ශරීරයේ ඉතා යහපත් දෙයක් මේක වටින දෙයක් කියන හැඟීම අයින් කරගන්න ආදීනව ශරීරයේ භූම ආදීනව සහිතයි කියන හැඟීම වර්ධනය වෙන්න ඕනේ. නේද? අන්න ඒ විදිහට අපි අපේ මේ సంతානගත වැඩපිළිවෙල හොඳින් වර්ධනය කරගන්න ඕනේ. ඒක ඒක තමයි කියන්නේ. ඒක අන්තිමට කොතෙන්ද නවතින්නේ? සිහිය පිළිබඳ නම් ඒක සම්මා සතිය වෙනවා. හ්ම්. එතකොට සංකල්පන විදිහට නම් ඒක සම්මා සංකප්ප වෙනවා. දෘෂ්ටිය පිළිබඳව නම් ඒක සම්මා දිට්ඨිය දක්වාම්පත් වෙනවා. එතකොට ඒ විදිහට අංග 8ක්ම මේ හිතේ වර්ධනය වෙන විදිහට අපි ඒක ඒ ටික සකස් කරගන්න ඕනේ ප්‍රබලව වීර්ය වඩමින් සමාධිය වඩමින් කටයුතු කරන්න ඕනේ. එතකොට අන්න අංග 8ම ඒක තුළ ඒක පරිපූර්ණත්වයට යනවා. ඒක පරිපූර්ණ වෙලා යනවා. ඒ කියන්නේ මොකද්ද මාර්ගහිත උපදිනවා කියන එකයි. මාර්ග හිත උපදිනවා කියන එක. ඉතින් ඒක තමයි අන්නේ මාර්ග හිත උපදින අවස්ථාව වෙනකොට ඒකට කියනවා අපි විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, උස්සග්ග පරිණාමෙන් කියලා කියනවා. හරිද? ඉතින් ඒ தත්ත්වයට යන්න කොහොමද දන්නේ දැනට හිතේ වීර්යය. එතෙන්ට යනකම්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීර්ය හල පුද්ගලයා කියලා. රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීර්යය පැහැරිය පුද්ගලයා. දැන් එයාට වීර්යෝනේ නෑ දැන් නිදහසේ හිටිය හැකියි. මේකට ඉඳන් ඒකට පීනන කෙනාට පීනන්න වීරයෙන් තමන්ගේ බාහුවලය යොදලා නේද දැඩි වෑයමක් අරගෙන පීනී යුත්තේ කොතෙන්ද යනකන්ද? ඒකට වෙනකන් විතරයි. ඊට පස්සේ ආ වීරය කරනවද? නෑ මේ නිදහසේ ඉන්නවා. නේද? ඊට පස්සේ අතපය ගහන්න දෙයක්වත් නෑ බර බර දරා ගන්න දෙයක්වත් නැහැ, දුක් දරා ගන්න දෙයක්වත් නැහැ. මොනවත් දැරීමක් නැහැ. දැන් තියෙන නිදහසේ ඉන්න කල යුතු දේ කරලා ඉවර වුණා නම් කයෙන් කල යුතු දේ වගේම තමයි මනසෙන් කල යුතු ලොකුම රාජකාරිය තමයි තමන්ගේ මනස නිවන් දක්වන එක. හරි. එතෙක්ම මේ නේද? එතෙක්ම මේ ඇසීම් බැලීම් විඳීම් කියන ඒවා කරන්ද කියලා හිත තදින් ඉල්ලන ගතිය අයින් වෙන්නේම අයින් වෙන්නේම නැහැ. එහෙනම් සංවර ප්‍රධානය, පහන ප්‍රධානය, භාවනා ප්‍රධානය ඊළඟට අන්තිම එක අනුරක්ෂණ ප්‍රධානය. ලැබුවා වූ යම්කිසි සමාධි නිමිත්තක් Tamanට තියෙනවා නම් ඒක ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්න හැම මොහොතකම වීරිය තියෙන්න ඕනේ. ලැබුණා වූ දේ හරිද? ලැබුණා වූ Tamanට යම් කිසි ආකාරයක සමාධියක් මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා නම් ඒක අඩු කරගන්නේ නැතුව ඒක එක දිගට පවත්වාගෙන යන්න Tamanගේ අතුලාන්තයෙන් එන්න ඕනේ වීරයක් මේ හතර සිද්ධ වෙන්න ඕනේ දැන් අපි ඇති කරගත්ත කතා කරගත්ත ඒ කියන්නේ අපි හිතමුකෝ මොනවා හරි දෙයකින් ඇත්තටම අපේ ආකාරය වෙන මොකද එක කා සමහර අය වලට කියනවා ඒ කාර්ය නම් හොඳට භාවනා වැඩුණා අප්පා නේද? ඒ කාලේ මට හොඳට සමාධිය තිබුණා. දැන් නෑ කියලා. මොකද නැත්තේ? අන්න තමන් ඒක රැකගන්න රැකගන්න ඕන විදිහට ජීවත් වෙලා නෑ. ඒක රැකගන්න ඕන විදිහට ජීවත් වෙලා නෑ. ඉතින් මේ කාරණා හතර හැම වෙලෙම සිද්ධ වෙන විදිහට හැම වෙලෙම ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙන්න ඕනේ. හැම වෙලෙම ප්‍රහාණය කිරීමේ වීර්යය තමන්ගේ අතුලෙන් ක්‍රියාත්මක භාවයට එන්න ඕනේ. හැම වෙලේම භාවනාවෙන් මේක පරිපූර්ණත්වයට යවා ගැනීම සඳහා අකුසලයන් වලට ඉඩ දෙන්නේ නැතුව කුසලයන් වර්ධනය වෙලා මේක රැඳෙන්න ඕන හරියට කෙරෙන්න ඕනේ කියන වැඩපිළිවෙලට තමන්ගේ හිත හැම වෙලේම නැඹුරුලා තියෙන්න ඕනේ. ඊළඟට ඇති කරගත්ත සමාධි නිමිත්තක් තියෙනවා නම් අන්න ඒ සමාධි නිමිත්ත අනුරක්කනත් ප්‍රහාණය එක දිගට කවදා වෙනකම් අදාළ දවස වෙනකම් අදාළ අවබෝධය වෙනකම්ම ඒ සමාධිය ආරක්ෂා කරගෙන යෑමේ වීර්යයක් වෙන මේ හතර ආකාරයකින් හතර ආකාරයකින් අර ක්‍රියාත්මක වෙන කාරණා හතර සිද්ධ වෙන්න ඕන මේ මේ වගේ අරමුණු හතරකින් මේක තමයි මේ කියන්නේ සිද්ධ විය යුක්ත මේ හතර තමයි වෙන්න ඕනේ හරි මේ හතර වෙන්න නම් තියෙන කුසල් ඇති කරගන්නත් ඕනේ තියෙන කුසල් වර්ධනය රැකගන්නත් ඕනේ නැති කුසල් ඇති කරගන්නත් ඕනේ තියෙන අකුසල් දුරු කරගන්නත් ඕනේ නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව පවත් ගන්නත් ඕනේ ඉතින් මේ විදිහට කරනවද කියනවද නේද අරින් අපි වීර්ය ගැන කතා කරන්නේ නවත්තන්නයි මම හිතුවේ නේද නැත්නම් වීර්යයත් එපා වෙනවනේ ඒක හින්දා මේ හතර කෙරෙන විදිහට සම්‍යක් ප්‍රධානය වෙන්න ඕනේ සම්ප්‍රදාය කෘත්‍ය කෘත්‍ය පැත්තෙන් අරගෙන අපි හතරකට බෙදලා කියනවා. පහළ පැත්තෙන් ගත්තහම මේ විදිහට මේ සිද්ධ වෙන්න ඕන දේ. නේද අපි කියනවනේ වෑයම් කරලා කඩයක් දාගන්න. නේද වෑයම් කරලා වාහනයක් ගන්න. ඉතින් කියලා දෙයක් තියෙන්නේ බෑ. නේද වෑයම් කරලා නේද මෙන්න මේ දේ කරන්න කියලා කරන්න ඕන දේ කියන්න ඕනේ. එහෙනම් ඒ වීර්යය යෙදෙන්න ඕනේ මෙන්න මේ අරමුණෙහි. හරි ප්‍රධාන අරමුණ නේද මේ සම්‍යක් ප්‍රධාන අරමුණ අරමුණ විය යුත්තේ ඔන්න සංවර සංවර වශයෙන් තමන්ගේ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් සංවර විය වෙන පැත්තට වීර්යය හදෙන්න ඕනේ. කෙලස් ප්‍රහාණය වෙන පැත්තට වීර්යය හදෙන්න ඕන ආදි වාසෝටි පදාත විනෝදේති භන්ති කරෝත යන භවංගමේ තියාදී වශයෙන් ඊළඟට භාවනාවෙන් පරිපූර්ණත්වයට මේක පත් කරගන්න මාර්ග හේතු උපදින දක්වාම මේක අරගෙන යන්න රැකිත සමාධිය රැකගන්න භාවනා ප්‍රධානය සහ වක්කන ප්‍රධානය කියන ඒවා එක විකට කරගෙන යන්න පුළුවන්කම ඇති වෙන විදිහට වීර්යය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම වීර්යය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දැනට මගේ මානසිකාරයේ මම ඒ ක්‍රියාත්මක වෙන මට්ටමේ හැටියට තමයි හිතා ගන්න පුළුවන් තමන්ගේ தත්ත්වය මොකක්ද කියලා. හරි එහෙම වෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? ලහි ලහියේම එහෙම සිද්ධ සිද්ධ වෙන විදිහට මගේ මනස සකස් කරන්න ඕනේ. ඒ වීර්යය යෙදෙන විදිහට වීර්යය යෙදෙන විදිහට මගේ මානසිකාරය සකස් කරගන්න. වීර්යය යෙදෙන විදිහට මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. වීර්යය යෙදෙන විදිහට මගේ මානසිකාරය සකස් කරගන්න. ඔය කියන ඒවාට වීර්යය යෙදෙද්දී අන්නර නික්කමෝ පරක්කමෝ උයහමෝ වායාමෝ ආදි වශයෙන් මම කිව්ව ඒවා ඒ ඒ ඒ විදිහට යෙදෙනවාද කියලා බලන්න ඕනේ. එක විකට ඒ ක්‍රමයට යෙදෙනවාද කියලා බලන්න ඕනේ. යෙදෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? ආ කාරණා 11 නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක හදා ගන්න ඕනේ. හරිද මම ඒකේ කිය බුද්ධංග දේශනාව පටන් ගද්දිම වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න කියලා හරි දැන් අහලා නිකන් ඉන්නකෝ ඒ දැන් අහපුවා මොකද කරන්නේ මොනවද කියලා හාමුදුරුවෝ මොනවද කිව්වා නේද ඉතින් වෙලද මොනවද කිව්වලු කියලා මොකද කරන්නේ නෙවුවා හොයාගන්න ඕනේ නේද හොයාගෙන ඒවා එකිනෙකට ලියාගෙන හරි කමන්නේ නැහැ ඒවා එකිනෙක එකිනෙක මේ මේ මේ අපි කතා කරේ මොකද්ද හිතේ වීර්යය උපදින සම්පූර්ණ වැඩපිළිවෙල කතා කරා සම්පූර්ණ වැඩපිළිවෙල කතා කරා එහෙනම් මේ වැඩපිළිවෙල තමන්ගේ පැත්තේ කරන්න ඕනේ වැපරුවොත් තමයි අස්සන්න තියෙන්නේ කවදාකවත් වීර්යය කුලියට ගන්න බෑ මුදලට ගන්න බෑ බලයට ධනෙට ගන්න බෑ ඒක තමන් තුළින් උපදවා ගන්න ඕනේ ඉතින් ඔව් ආයතින් කවදා කරන්නද අප්පා කියලා කුසීත සිතුවිල්ලටම ඉඩ දෙන්න පුළුවන් නම් හරි කුසීත සිතුවිල්ල හිත කියයි ඔව් අපිට කරන්න බෑ හාමුදුරුවෝ කරගනි අපි සාදුකාර පවත්වමු කියලා නේද හ්ම් ඉතින් ඒක නෙවෙයි යුක්ත නේද කුසීත සිතට ඉඩ දෙන්න එපා කුසීත කියන්නේ මේ කෙලෙස් වර්ධනය කරගන්න සූදානම් වෙන්නේ නැති සිත හරි ඉතින් ඒකෙන් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැතුව තමන්ට කටයුතු කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම ධර්ම ශ්‍රවණයේ ආනිසංසය හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා මේ අත්න්ට මේ ධර්ම දේශනාව ලබා දෙන දායකත්වයෙන් දරපු මේ මැදිරියේ ඉන්න පිරිස් ඒ සියලු දෙනාටම උතුම් අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. සියලු දෙනාට